දසුත්තර සූත්‍රය හරි වටිනා සූත්‍රයක්. ඒකෙදී පළවෙනි ප්‍රශ්නය සාරිපුත්‍ර සාහන්නේ කතමේච්ඡ ධම්මා බහුකාරා. දෙවෙනි ප්‍රශ්නේ කතමේ ඡ ධම්මා භාවේතබ්බා. දැන් ආන ප්‍රශ්නේ තමයි කතමේච්ඡ ධම්මා පරිඤ්ඤය. වඩාත්ම Tamanට උදව් කරන ධර්ම හය මොනවද කියලා. සාරාණීය ධර්ම හයක් සාරිපුත්‍ර සංසේ පෙළ ගන්නවා. බුද්ධානුස්සති ධම්මානුස්සති වශයෙන් නිතර මෙනෙහි කළ යුතු නැත්නම් සතිය වැඩිවීමට අරමුණු කළ හැකි ධර්ම හයක් මේ ශාසනයේ වැඩ කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස දැනගන්න අඩු ගන්න දැනගන්න ඕනේ මේ සාරාණීය ධම්ම කියලා කියන්නේ සීකටයුතු ධර්ම කියලාත් කියනවා. ඒ ධර්ම තමන්ගේ ජීවිතයට අලුත් සුවඳක් නැවුම් බවක් ඇති කරලා දෙනවා. ඒක නිසා ඔක්කොම දැනගත්තේ නැතුණත් මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්න ඕනේ. ඒකට කතමේච්ඡ ධම්මා භාවේතබ්බා මොනවද වැඩි යුත්තේ අපි ඒක ගිය පාර වැඩමුළුවට ගත්තා දැන් අපි කරන්න හදන්නේ කතමේ ච ධම්මා පරිඤ්ඤය හාත්පසින් දතයිතු ධර්ම හය මොකද්ද කියලා සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්නයක් අහනවා. එතකොට සාරිපුත්‍ර සාංශේමයි උත්තර දෙන්නේ ච අධ්‍යාත්මික ආයතනානි. පුද්ගලයෙක් කියලා කියන්නේ නැත්තම් ඇත්තෙක් කියලා කියන්නේ ආයතන හයක එකතුවක්. ඒක නිසා කවුරු හරි දන්නවනම් මෙතන මමයා කියලා මේ පොල් කුරුමිටියක් වගේ එකතු කරලා ඉලපත කියන නම දැම්මට මේක හැදිලා තියෙන්නේ මූලික හයකින් කියලා. එතකොට මේ හයේ සමவாயක් නැත්නම් විචල්්‍ය සාධක හයක් එකතු වෙලයි මේ මමයා කියන එක ඇති වෙන්නේ. නැත්නම් අපි කො තෘෂ්ණාව ඇති වෙන්නේ. මාන්නය ඇති වෙන්නේ, දෘෂ්ටි ඇති වෙන්නේ, ඒ වගේම පිනක් කරන්නේ මොන දේ කෙරුවක්වත් විචල්්‍ය සාධක හයක් තියෙනවා කියලා දැන ගැනීමම මේ පැතිකඩ හයක් තියෙන මණිකක් ආරනෝල් මණිකක් දැක්කා වගේ. මේක මේ මේ මණිකේ මේ හැඩේ එන්නේ ආලෝකේ වැටිච්චාම පැතිකඩ හයකින් ආලෝකේ ගන්නවා. එතකොට මේක ඇතුලේ පෙරලනකොට එහාට මෙහාට දඟන නූල් හයක් තියෙනවා වගේ පේනවා. ඒකට ආරනෝල් කියලා කියනවා. ඒ වගේ මේ අපි අතර අපි කියන්නේ මම මම ගත්තොත් මා තුල ක්‍රියාත්මක වෙන ආයතන හයක් තියෙනවා. ඊට පස්සේ පරිඤ්ඤය කියලා කියන්නේ ඒක ලොකු අභියෝගයක් ඇතන තියෙන්නේ. මේ ඇහැය, කනය, නාසය, දිවය, කය, මනස කියලා මේ හය නම් කරනවා. නම් කරුවට පස්සේ පරිඤ්ඤය වශයෙන් දැනගන්නවා කියලා කියන්නේ ඇහැ වැඩ කරන වෙලාවේ කාට හරි පුළුවන්කමක් තියෙන්න ඕනයි කියලා මෙතනින් පොඩි අභියෝගයක් දෙනවා මේක කන නෙවෙයි කියලා දැනගන්න. මේක නාසය නෙවෙයි. මේක දිව නෙවෙයි. මේක කය නෙවෙයි. මේක මනස නෙවෙයි. දැන් වැඩ කරන්නේ ඇහැ කියලා. ඊට පස්සේ ඇහි ඉඳලා අපි හිතමු කනට නැත්නම් බලන්නෙක් වෙ ඉඳලා අපි අහන්නෙක් වඩටපත් වෙනකොට මේ කෙනාට පුළුවන් ද දැනගන්න මෙතෙක් වෙලා තිබුණේ චක්කු විඥානයේ දැන් තියෙන සෝත විඥාන කියලා දැනගන්න පුළුවන් නම් ඒක පරාදයක් හෝ නැහැදිච්චකමක් නෙවෙයි දත යුතුයි දැනගන්න පුළුවන් ඊට පස්සේ නාසයට යනවා ඊට පස්සේ කියලා දෙයක් නැහැ මේ පණින හැටි ඊට පස්සේ කය ඊට පස්සේ මන දිව මෙන්න මේ විදිහට මේ 6 දිනක් මේ මාළු ටිකට පොරි දැම්මට පස්සේ ඇවිල්ලා පොරි ටිකට ගන්නවා වගේ මේ ලැබෙන අරමුණු කෝටි ගාන දැහැගන්න මේ හය දෙනා කට අරගෙන පයින්න මාළුවගේ පයින්නකොට කවුරුවක්වත් හිතන්නේත් නැහැ හිතන්න අවස්ථාවක් වෙන්නේ තමයි ඇහැ හැම වෙලාවෙම කනත් එක්ක රණ්ඩු කරනවා කියන. ඇහැ හැම වෙලාවෙම නාසයත් එක්ක රණ්ඩු කරනවා. දිවත් එක්ක රණ්ඩු කරනවා. කයත් එක්ක රණ්ඩු කරනවා. හිතත් එක්ක රණ්ඩු කරනවා. මේ අරමුණු ටික ඉස්සරහ අරගෙන එයා අයියා වෙන්න හදනවා. මේ ඇහි තියෙන මේ කඩප්පුලිකම සරුවචනසේ දේශනා කරනවා අපි අපායට යන්න වෙන ගොඩාක්ම හේතු වෙන්නේ ඇහැ කියලා. එහෙන් තමයි ගොඩාක් අරමුණු වැල්ලීම කරන්නේ කාමච්ඡන්දේ පහළ වෙන්නේ. ඒකට කියනවා දස්සන කාමී කියලා. එහෙම නැත්නම් කියනවා ලෝකේ මිනිස්සු දේවල් ප්‍රමාණ කරන්නේ මේ රූප ප්‍රමාණේ. සම්පූර්ණ පෙනුම විතරයි අද ලෝකේ තියෙන්නේ. හර පද්ධතියක් නැහැ. රූපලාවන්‍ය විතරයි ලෝකේ තියෙන්නේ. ඒ සිවිය පොඩ්ඩක් ගලවලා බැලුවොත් ඇතුලේ ගන්නව දෙයක් නැහැ. ඒ නිසා මේ රූපයට වශී වෙන ගතිය, එහෙම නැත්නම් මේ දස්සන කාමේ, එහෙම නැත්නම් මේ ඇහැ අනෙක් මොනම මේ කියන ආයතන අධ්‍යාත්මික ආයතනයකට ඉස්සර වෙලා ඇහැ ඇරපු වෙලාවෙ ඉඳලා වැඩියෙන්ම කෙලෙස් උපදවන වැగిරෙන තැන මේකත් එක්ක ප්‍රධානම රණ්ඩුවක තමයි කන ඉන්නේ. යම් වෙලාවක අවධානය කනට ගියොත් ඒ කියන්නේ ඇහැ පැරදිලා. අහන්න ගියොත් කන පැරදිලා අනිත් එක හොඳට භාවනා කරනකොට තේරෙයි. ඒක අවස්ථාවකදී කන වැඩ කරන අවස්ථාවක් හිතමු ඔය කියන විදිහට. කියන්නේ කන දිනලා ඉන්න වෙලාවේ ඇහැට වැහෙන රූප පෙනීමකට ලක් වෙන්නේ නැහැ. ඇහක් තියෙනවා රූපක් තියෙනවා අවකාශයක් තියෙනවා පෙනෙන්න ඕන දේ තියෙනවා නමුත් අවධානය කනට ගිය නිසා ඒ වෙලාවේ දකින්න දෙ පේන්නේ ඒ වගේම ඒ කන වැඩ කරන වෙලාවේ නාසයේ තියෙන ගඳ වලට මොනව වෙනවද කියලා කිසිම දැනක පොත් ලැබීමක් වෙලා නැහැ. කන වැඩ කරන වෙලාවේ කයට දැනෙන දේවල් වලට මොකද්ද වෙන්නේ කියන එක කිසිම වෙලාවක පොත් ලැබීමක් නැහැ. හිතට වෙන දේ දන්නෙත් නැහැ. නාසයට වෙන දේ දන්නෙත් නැහැ. මේ ටික දන්නේ නැතුවම තමයි අපි මෙතෙක් කල සංසාරේ මැරලා තියෙන්නේ. කන කන යම් වෙලාවක සටනෙන් ජයගත්තොත් එයා කොච්චර අදාහන්ත අධිරාජ්‍යවාදී ක්‍රමයකට මේක පැහැර ගන්නවද කියනවනම් ඒ ඇහැට පෙනෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කායට දැනෙන, මනසට දැනෙන සියල්ලම අවලංගු කරලා ඇහැට දැනෙන ටිකෙන් ලෝකයක්ම අවලා පෙන්නනවා. එතකොට ඒකේනා සම්පූර්ණ මේක අදාහගන්නේ මම ඔක්කොම දැක්කා. නැත්නම් ඔක්කොම ඇහුවා කියලා. නමුත් 6න් 1යි අත්දකලා තියෙන. ප්‍රත්‍යක්ෂ කරලා තියෙන අනික් හයෙන් පහම එක්කෝ මනෝ විකාරයකට ලක් කරලා තියෙනවා නැත්නම් ඒකට අන්ධකාරය. ඉතින් ඒක නිසා මේ හයකින් හැදිලා තියෙනවා කියන එක ඊට පස්සේ මේ හය වෙන් කරලා දක්වනවා කියන එක වෙන්කොට දැක්වීමට යොදන මේ පරිඤ්ඤය කියන වචනය හරීම ලොකු අභියෝගයක් දෙනවා. මේ බලන මමයි, අහන මමයි, ගඳ බලන මමයි, රස බලන මමයි, පහස ලබන මමයි හිතන මමයි කියලා ගත්තාම ඒ එක එකනා වෙන වෙනම නැගී සිටින්න හදන ඒ වගේමට ආයතන කියන්නේ. ඒකත් හරියට අර කතරගම දෙයියෝ කුමාරවරු 6 දෙනාම ඒ අම්මා ඇවිල්ලා බදාගත්තට පස්සේ ඔලු හයක් සහිතව එක කඳක් සහිතව හිටියා වගේ ඒ එක එක ඔලුවක් වෙන වෙනම දකින්න වෙන වෙනම අහනවා වගේ මෙතන ඒව ඔක්කොම ඇත්තටම මේ වගේ දෙයක් නිරූපණය කරන්න ඇතිවෙච්ච රූපක අපි දේවත්වයටපත් කළ වැන්දට මේ එක්කෙනෙක් තුල විස්පූණු හයක් අඩු ගන්න තියෙනවා. චරිත හයක් අඩු ගන්න තියෙනවා. එහෙම නැත්නම් රංගපෑම් හයක් තියෙනවා. ඒකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ නයි මල්ල වගේ මේ හය දෙනා එකා කහ කොටා වැටෙනවා කියන එක දැනගත්තා නම් කොහෙද සාන්තිය? කොහෙද අපිට ස්පාසුවක්? එකෙක් ජය ගන්නකොට උ ගොරවනවා. යාග්‍රීව තිට්ටති පරිතරතයන්ති කියලා වරෙන්ත මුරුමුරු ගාලා මං කනවයි කියලා අනිත් කට්ටිය පිටිපසල ගොරෝ ගොරෝ අයින්නවා. එයා අවස්ථාව ගත්තාම අනිත් කට්ටිය අවලංගු වෙනවා. මේන්න මේක දිහා බලනකොට තියෙන ජීවිතය කියන්නේ සනාතන සටනක්. සනාතන සටනක් මේ අපි මේ දෙමළ සිංහල මිනිස්සුත් එක්ක තියෙන රට නෙවෙයි. මුස්ලිම් මිනිස්සුත් තියෙන රට නෙවෙයි. එහෙම නැත්නම් ස්වභාවික වර්ණය කියලා පරිසරයට හැඩ ගැහෙන තියෙන සටන නෙවෙයි. මේ 6 දිනාගේ සටන. ඒක දිහා බලන්ඩ බුදු කෙනෙක් කිව්වේ නැත්තම් කාටද හිතෙන්නේ හරි. අපිට මිනිමේ 6 මේ 1යි. ඒකට මම යා කියලා නමක් දාගෙන උට ඩෙන්ටි කාඩ් එකක් දීලා પાස්පෝර්ට් එකක් දීලා බැංක් account එකක් කරලා දීලා ඉතින් ඒක පෝෂණය කරන්න හදනවා. පෝෂණය වෙන්නේ මේ 6 දෙනාගෙන් වැగిරෙන කෙලෙස් විතරයි. මොකද අපි දන්නේ මේ එක එකනා එක එකනා නයිමල්ල වගේ කහ කොටා වැටෙන හැටි කහ කොටා වැටුනොත් මේ Taman ළඟ ඉන්න මනුස්සයා මට වැඩිය හොඳයි නරකයි කියන්න බෑ. ඒකත් එකම නයි මල්ලක් තමයි. භාවනා කරත් නැතත් බෞද්ධ වුණත් නැතත් ඉතින් මේක දකින්න මොන පෞරුෂත්වයක් අවශ්‍යද කියලා හිතන්න. මේක දකින්න මොනතරම් සිල් තියෙන්න ඕනද කියලා හිතන්න. මේක දකින්න කොච්චර සතිය තියෙන්න ඕනද කියලා හිතන්න. මේක දකින්න කොච්චරක් මුලදී බුදුහාමුදුරු කියන දේ අදහන්න ඕනද කියලා හිතන්න. ඒක නෑ අපි ගා. අපිට ඕනේ කරලා තියෙන මේ මමයට සැප දෙන්න. ඒ සැප දෙනකොට මාරුන්ට පොඩි දානවා වගේ එක දෙක කඩාන කඩාන යන්න හදනවා ඇහැ කන දිවනාසේ නටන නැටිල්ල නිසා නයිමල්ලක් තමයි තියෙන්නේ. ඒ නිසා මේවා පරිඤ්ඤය වශයෙන් දැනගන්න දැන් සාරිපුත් ස්වාමීන් වහන්සේගේ මේ ච අජ්ජාතික ආයතනාන කියලා තියෙන එක මූල ධර්මානුකූලව පෙළගස්සලා තියෙන්නේ වැඩියෙන්ම කෙලස් වෙන්නේ ඇහෙන් නිසා චක්ඛායතනං ඊගාට සෝතායතනං ඊගාට ඝානායතනං ගඳ සුවඳ ජීවායතනං දිව කාය ආයතන මන ආයතන. මේක පිළගස්සලා තියෙන්නේ වැඩියෙන්ම කෙලස් වෙන ක්‍රමයට. ඒ නිසා වැඩියෙන්ම කෙලස් වෙන ක්‍රමයේ අල්ලන්න ආධුනික යෝගාවචරයට බෑ. ආධුනික යෝගාවචරය ඉච්චර සතිය නෑ. ඉන්සම් පොතක් කියවොත් ඕනම තැනක ආයතන හය පෙන්වන තැනක සරුවචාන්සේ දේශනා කරත් සාරිපුත්‍ර සාංශේ දේශනා කරත් ඒකේ චක්කායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායයතන, මනආයතන තමයි තියෙන්නේ. නමුත් මේ භාවනා කරන්න පටන් ගන්නකොට මේකෙන් ලේසි තැනින් අල්ලන්න ඕනේ මොකද අපේ සතිය තාම මෝරලා නැති නිසා. මේ නිසා විශාල දාර්ශනික මතයක් හෙලි කරන්න ඕනේ මේ හය දෙනාගෙන් අඩුවෙන්ම කෙලස් උපදින තැන තමයි නොපුහුණු මනසට ලේසි තැන. ඉතින් මේ හය පෙළ ගැසලා තියෙන්නේ කෙලස් වැගිරෙන ක්‍රමයට. නමුත් අඩුම තැන කාය ආයතනේ කියන එකට අද භාවනා ලෝකෙට කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා එහෙනම් චක්කායතනේ බුදුහාම ඉස්සලා කියපු නිසා ඇහැගෙන භාවනා කරලා ඉන්න ඕනේ. ඊට කනගෙන භාවනා කරන්න ඕනේ. නාසයේ දිව කය මන කියලා. ඒ නිසා මේ මූල ධර්මානුකූලව ඇහැකන දිව නාසය කය මන කිව්වට සරුවචන් වහන්සේම සතිපට්ඨාන ඉදිරිපත් කරනකොට කායේ කායානුපස්සී කියලා මේ සලායතන වල කාය ආයතනය තමයි ඉස්සර කරලා තියෙන්නේ. ඉතින් ඒක පෙන්නඳ හරි දීර්ඝ දාර්ශනික දේශන පවත්වන්න ඕන. එහෙම නැත්නම් මේ වගේ තවත් අපේ තේරවාද ශාසනයේ තේරුම් ගත යුතු කොටසක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් විපස්සනා ඥාන මූලික ඥාන අඳුලා දෙන්නේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා. නාම ධර්ම සහ රූප ධර්ම වෙන්කොට හඳුනා ගැනීම. නමුත් භාවනා කරන රූප ධර්ම වලින් පටන් අරගෙන තමයි යන්නේ. නාම රූප පරිච්ඡේද වුණාට එයා රූපයෙන් පටන් ගන්න තමයි නාමයට යන්නේ. ඉතින් ඒක චුලසච්චක සූත්‍රයේදී ඒ අටුවාචාර්ය වහන්සේ අහනවා ඇයි නාම රූප පරිච්ඡේද ඥානෙන් ඇයි නාමයෙන් පටන් ගන්න නැත්තේ කියලා. අද තියෙන භාවනා ක්‍රම ගොඩක් කායानुපසනාවෙන් පටන් ගන්නේ බොහොම මොන්ටිසෝරි පන්තියේ අපි වේදනානුපසනාවෙන් පටන් ගන්නකොට ඒක උසස් කියලා හිතනවා. එතන චිත්තානුපසනාව ඊටත් වඩා උසස් කියලා හිතනවා. ධම්මානුපසනාව ඊටත් වඩා උසස් කියලා. ඇත්ත තමයි. නමුත් මේ ආදුනිකය අල්ලන්න ආදුනිකයා මේ කායानुපසනාවෙන් පටන් ගත යුතුයි කියලා කියන්නේ මහසී සෑඩෝ බුරුමෙදි විශාල ප්‍රයත්නයක් ගත්තා. මේ ඉහළ දේවල් අල්ලන්න බෑ. අල්ලන්න නම් කායනපසනාවේ හොඳට සතිය වඩලා ඒක හොඳ පන්නරයකට අරගෙන ඊට පස්සේ නම් පුළුවන් ඇහැ කන දිවනාශය යන්න. නමුත් මේ කයෙන් පටන් ගන්න ඕන කියන එක අද මේ භාවනාව ලෝකව්‍යාපී වෙනකොට විශාල භාවනා ක්‍රම තියෙනවාද? කයානුපස්සනා කරන එක බොහොම බාලයි බොළඳයි මොන්ටිසෝරි ඒ නිසා වේදනානුපස්සනා හොඳයි චිත්තානුපස්සනා හොඳයි ධම්මානුපස්සනා හොඳයි කියලා ඒගොල්ලෝ උඩ උඩ අතු අල්ලන්න හදනවා ඉතින් මට මතකයි එක සාකච්ඡාවකදී දලලාමතුමා මේකට උත්තරයක් දෙන්න හදනකොට ඒ මහායාන බුද්ධකම මේ ඔක්කොම තර්ක වශයෙන් දාලා වාද කිරීමක් කරන ගොඩක්කල් වාද කරන ඔයගේ මේ මේක පිරිසුදු කරගන්න. ඒ කියනවා මේ මිනිස්සයා උරගයා සතා පළතුරක් කන්න ඕන වෙච්චාම ගහදික උයරට ගිහිල්ලයි අත්තට ගිහිල්ලයි අත්තේ තියෙන ගෙඩි කඩාන කන්නේ. කුරුල උඩින් ඇවිල්ලා වහනවනේ. උඩින් ඇවිල්ලා වහකට පස්සේ ඌ වඩා ශක්තිමත් නේ. ඒ නිසා නා රූප ධර්ම දිගේ භාවනා කරලා අනේකනා කඳ දිග බඩ ගාලා ගිහිල්ලා අත්තට ගිහිල්ලා අත්ත දිගේ කියලා පුංචත් එක තියෙන ගෙඩි කනවා වගේ. නාම ධර්ම භාවනා කරන එකනා කියන්නේ උඩින් ඇවිල්ලා කෙලින්ම පළතුර කාලා යන්න පුළුවන් නම් ඇයි අපිට බැරි ඒ වගේ මේ assume එකෙන් පටන් ගන්න කියලා. ඉතින් දලලමතුමා කියනවා ඒ වාදේ නැගුවොත් යාට කියනවලු අපි කුරුල්ලත් ඉගිලෙන්ට ශක්තිය ගන්න පොළවෙන් තමයි. පොළවේ ශක්තියෙන් තමයි දිනු කරලා අන්තිමට උඩින් ඇවිල්ලා වහන්නේ. ඒ නිසා කොයි දේ වුණත් පටන් ගන්න ඕන පොළවේ. කඳෙන් පටන් ගන්න ඕනේ කියලා. ඉතින් මේ ච අජ්ජාතික ආයතනානි කියන එක පිළිබඳව මූල ධර්මාන දේශනාවක් විශ්වවිද්‍යාල දේශනාවක් දාර්ශනික දේශනාවක් කරන ඉස්සලා ගන්න ඕනේ චක්කායතනෙ තමයි. නමුත් අපි මේ භාවනා වැඩමුළුවක ඉන්නකොට ඒක මේ ඉපදිච්ච ගමන් ළමයෙකුට හයි ප්‍රෝටීන් දෙන්න ගියා වගේ ඒ ළමගේ ආහාර පද්ධතිය දා සකස් වෙලා නැහැ. එයාට බාගෙට තැම්පිච්ච ආහාර දීලා ආහාර පද්ධතිය හැදුනට පස්සේ තමයි එයාට දෙන්න පුළුවන් හපල කන දේවල්. ඊට පස්සේ තමයි හයි ප්‍රෝටීන් දෙන්න ඕනේ. ඒ නිසා මේ භාවනාවකදී මේ දසුත්තර සූත්‍රය විස්තර කරනකොට මං ඉල්ලා හිටිනවා සලායතන වශයෙන් අධ්‍යාත්මික ආයතන වශයෙන් පෙන්නකොට තියෙන මේ චක්කු සෝත ඝාන ජීවා කාය මන කියන තිබුණට මේ දේශනා මාලාව මම කරන්න බලාපොරොත්තු වෙන ඉස්සල්ලාම කායානුපස්සනාව කියන එක තේරුම් කරලා දීලා කායානුපස්සනාවේ ඇති කරගත්ත සතිය හරහා වඩන ලද සතිය හරහා අපි ඇහැ තේරුම් ගන්න උත්සාහ කරනවා කන තේරුම් ගන්න උත්සාහය. ඔක්කොම යන්නේ නම් එකම න්‍යායකට. ඒක නිසා කායනුපස්සනාවේදී අපි කරන්නේ චක්කායතනය පිළිබඳ භාවනා කරනවා වෙනුවට ඇස් දෙක වහලා ඒ ආයතනය తాවකාලිකව නතර කරනවා. එනිසා පරියන්කිට ගියාට පස්සේ කියනවා ඇස් දෙක වහගන්න. මොකද එදින් තමයි ගොඩක් දෝරේ ගලන්නේ කෙලෙස්. ඒ නිසා ඇස් දෙක වැසීම භාවනාවක් වෙන මට්ටමට යනකම් මේ කතාව ගිහිල්ලා තියෙනවා. දෙක ඇස් දෙක වහන්නත් විශාල පිරිසක් බයයි. අද ඇත් එක වහගෙන බත්තිකී ගියොත් පොකට් එකට ගැහුවා. කොහේ හිටියත් ඒ එහෙම ඉන්න කෙනාව සූරකන ක්‍රමයක් තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ හිතන්න එපා මේක ඇතුළට ඇත් එක වැහුවට පොකට් එකට ගහයි කියලා. ඒකයි කියන්නේ මෙහෙට සල්ලි ගේන්න එපා. සෙල්ෆෝන් ගේන්න එපා. උපැන්න සාතික බෝදල් පත්‍ර මෙහෙට ගේන්න එපා. කියන්න බෑනේ. දැන් 80ක් විතර වාඩිලා ඉන්නකොට එකෙක් ගැහුවොත් එහෙම. ඒ නිසා මොනවත් ගේන්න එපා. නිකන් ගහක් වගේ ඉන්න. ওই බටහිර ආයත ඉතාමත්ම අමාරුයි. මේ දවල් එළිය ඇස් දෙක වහගෙන ඉන්නේ. ඒගොල්ලෝ හිතන්නේ මේ පින් කරලා ලැබුව ඇත් දෙකේ පිච්ච ලස්සන රූප බලන්න පුළුවන්කම තියෙන 3D බලන්න පුළුවන්කම තියෙන කලර්ඩ් බලන්න පුළුවන්කම තියෙන බ්ලැක් ඇන්ඩ් වයිට් බලන්න තියදී ඇත් දෙක වහගන්න එක මොන අමනකමක්ද මොකද්ද රූප බලලා වෙන අකුසලයේ ඒක නිසා ඒගොල්ලෝ කියන්නේ මේක අත්කිලමතාන යෝගයක් කියලා. භාවනා කරනකොට හෝ ඇත්තක වහගෙන ඉන්නවා කියන එක එකක් ඒගොල්ලන් කරන්න බෑ. කරන්න බැරි මොකද මූලධර්ම වශයෙන් ඒගොල්ලෝ විරුද්ධයි. මේකට ඒ තරම් තාක්ෂණය හදාගෙන තියනවාද ඈත තියනවා ගෙනල්ලා පෙන්න රූප වාහිනී කරලා තියනවාද 3D පෙන්නනවා ඉතින් ඒ නිසා ඒ වගේ තියෙද්දි අප්‍රතික්ෂේප කිරීම නම් කමන්නේ නමුත් දැස් දෙක වහගන්නවා කිව්වා නමුත් මතක තියාගන්න මේ සලායතන කියන්නේ නයි හය දෙනා එක්කසර හදාගන්න බෑ ඒ නිසා ඇස් දෙක වහනවා කියන එක හොඳට තේරුම් ගන්න ඇස් දෙක වැහුවට පස්සේ විතරයි භාවනා පැත්තෙන් කියන්න පුළුවන් කයට හිත ගන්නවා නම් ගන්න පුළුවන්. ඇස් දෙක ඇරපු ගමන් හිත කයින් එළියට යනවා. එලිපැත්තේ ඉන්න බලලා වගේ. ඇස් දෙක ඇරියයි කියලා කියන්නේ අපි අනුන්ගේ දේවල් දකින්නේ. බාහිර දේවල් දකින්නේ. ඒක නිසා කාමෙට ඇස් දෙක අත්‍යවශ්‍යයි. ඇහි බබා වගේ කියලා ඔක රකින්නේ අපි. දැන් මෙලට ඇස් දෙක නැති වුණොත් අපේ ජීවිතේ නැතුණා වගේ. ඇහි මම ඇහි මම ඇස් දෙක නැති වුණා වගේ කියලා අපි කියන්නේ තරම්ම මේ කාම භෝගියා ඇස් දෙකට හරි ආසයි. හැබැයි ඒ ඒ ඒ ඒ භෝගියා වුණත් කාම භෝගියා වුණත් දන්නේ ගැඹුරෙන් බලනකොට මේ ඇස් දෙකට සියල්ල බලන්න පුළුවන් වුණාට කවදාවත් ඇස් දෙකට ඇස් දෙක බලන්න බෑ කියන එක මරණකම්ම දන්නේ නැතාව කවුරක්වත්. Tamange ඇස් දෙක කවදාකවත් දැකලා නෙවෙයි මේ කතා කරන්නේ. ඇස් දෙකෙන් වල්පල් දැකලා තියෙනවා. නමුත් ඒ ඇහි ක්‍රියාකාරීත්වයත් කොහොමද වෙන්නේ කියලා දකින්න පුළුවන් කය දිහා බැලීමෙන්. කයනුපස්සනාවට කරන අනුග්‍රහයක් තමයි ඇත් දෙක වසාගන්නේ. දෙක කන් වහන්න බෑ අපේ. අපිට පුළුවන් සද්ද නැත්තනකට යන්න. ඒ වගේම සද්ද වලින් එන කරදර මටම ආමන්ත්‍රණය කරේ නැත්තම් නෑ වුණා වගේ ඉඳගෙන යන්නේකක් තමයි මේ භාවනා වැඩමුළුවක තියෙන නිසා අපි භාවනා මධ්‍යස්ථාන හදාන්නේ ගොඩක් කලකට නිස්සද්ද පැත්තක කැලියක පරිසර කරදර නැත්නම් කියව නැත්නම් අපි කියනවා භාවනා මධ්‍යස්ථානක ඉඳගෙන නුපුරුදු නුහුරු සද්ද කරනවා නේද පව් අපරාධි භාවනා කරන අයට තියෙන කියලා මොකද කන වහන්න බැරි කම නිසා දැන් සුදු ඇත්ත මේකට කරන්නේ අර පොරොප්ප ගන්න ඊය ප්ලග්ස් කියලා පොරොප්ප ගන්නවා හදලා තියෙන පොරොප්ප જાතියක් මේ මේ ප්ලාස්ටික් සහ රබර් කලවම් කරලා අපි ගහන එක සාමාන්‍යයෙන් රිජි ෆෝම් හරි නැත්නම් රබර් මිශ්‍රිත කරන්නේ ඒක හදලා තින ඒක ගහුවට පස්සේ මිශරේ පිරමීඩයක් මැදට ගියාම ඇහෙන සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒක විකුණන්නෙම පරිේෂණ කරලා ඒ කන ගැහුවට පස්සේ කන ඇතුලේ රත් වෙන්නෙත් නැහැ, සුවෝ සද්ද එන්නෙත් නැහැ. කනට නිසද්ද භාවයක් කරන් දෙනවා. නමුත් හොඳම දේ තමයි මොනම දෙයක්වත් බාහිර දේවල් පාවිච්චි කරන්නේ නැතුව කනට ඇහෙන ශබ්ද ගණන් නොගෙන ඉන්න ඕනේ. ඒ නිසා අනිත් එක්කන කතා දැනගන්න ඕනේ කතා නොකර ඉන්න. නැත්තම් මේ මේ ශබ්ද ඇති කරන්න පුළුවන්. ඇති ශබ්දේ මකන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා දහසක් භාවනා කරද්දී නිස්සද්ද පාවේ පතාගෙන කවුරු හරි සද්දයක් කෙරුවොත් අර අහිංසක හදවත් සැලෙනවා, තැවෙනවා. අනේ මේක මේක මේ මේ වෙලාවේ සද්ද කරලා සතුටු වෙන පිරිසක් ඉන්නවා. එහෙම නැත්නම් මේ ප්‍රසිද්ධ ගායකයන්ගෙන් මට අහන්න හිතෙනවා ඕගොල්ලෝගේ ඒ සද්ද තැටි ප්‍රසිද්ධියේ වාදනය කිරීම අවමගුල සිද්ධ වෙනවා මගුලේ සිද්ධ වෙනවා පිංගමට සිද්ධ වෙනවා නමුත් ඔය කිට්ටු තියෙන භාවනා මධ්‍යස්ථාන මිනිස්සුන්ට මේ අනවශ්‍ය විදියට දාන්න තියලා ඕගොල්ලෝ මේ තැටි හරහා අකුසල කර්මයක් කරගන්නවා කියන එක දන්නවද කියලා අහන්න හිතෙනවා මට දැක්කොත් එහෙම. CDV කියන තරමට බිස්නස් එක තියෙන. ඒකෙත් පුළුවන් තරම් හයි වොලියුම් දාලා දානවා. ඒ අනුව බලනකොට වැඩියෙන්ම අකුසල් කරගන්නේ ලතා මංගেশකාර වෙන්න ඇති. මොකද යාගේ සින්දුවක් ලෝකේ කොයි වෙලාවෙත් හැම විනාඩි 5කටම සැරයක් ප්‍රසිද්ධ වෙනවා. ලෝක සල්ලියක් හම්බ වෙනවා. ඒ යම්මන්ඩිලාට සල්ලි මට්ටම් පැනලා තියෙන්නේ. දැන් ඔය සල්ලි වීදම් කරන්න වෙලාවක්වත් නැහැ. නමුත් Taman සද්දයක් කරන වෙලාවේ බලන්න ඒක නැවත නැවත අස්සන හැම වෙලාවකම ඉතින් ඇතුළේ සද්ද දූෂණය පිළිබඳ කල්පනා කරලා බැලුවොත් අපිට කොහෙ ගිහිල්ලවත් අද බේරෙන්න බෑ නිස්සද්ද භාවය ඉල්ලන්න බෑ. ඒ මොකද අපි පෙර සංසාරේ භාවනා කරන අයගේ කන් ළඟට ගිහිලා කෙඳිරි ගන්න ඇති. චරිචුරු ගන්න ඇති. නැත්තම් කනාතරින් ගන්න යන්න ඇති. ඉතින් ඒ නිසා අපිටත් නැහැ. අපි පුළුවන් තරම් උත්සාහ කරමු කන නැත කරන්න. කෙලස් අඩුයි නාසයෙන් සහ දිවෙන්. දිවෙන් එනවා කෑම කන වෙලා නිසා පරියන්කිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පහ වහනවයි කිව්වහම ඒක විශාල සීල ශික්ෂාට එහා ගිය තැන. සීල ශික්ෂාද කියන්නේ කාය වචන හික්මන එකනේ. දැන් මෙතන නෙමෙයි. මේ කායික සහ වාචසික දේවල් නොකර නිකන් ඉන්න එක. මේකම නිවනක් කියලා මම කියනවා. යම් කිසි කෙනෙක් දන්නවනම් අපිට මේ ඉඳුරන් හයක් ලැබිලා තිබුණාට ඉගෙන ගැනීමේ හදෑරීමේ ක්‍රමවේදයක් විදිහට හෝ අපි ස්විච්චාවෙන් ඇත්ත එක වහ ගන්නවා. ස්විච්චා වෙනවා සද්ද ආවට මටම තට්ටු කරලා මරේ නම කියලා කියන නැත්නම් මං ගණන් ගන්න නැතුව ඉනවා. නාසයෙන් කටින් වචන කතා කරන්නේ නැතුව යම් කිසි කෙනෙකුට පුළුවන් නම් කයට අවධානය යොමු කරන්න එහෙම නැත්නම් හිත කයට දාන්න අපි ඒක සතිය කියලා කියනවා. මේක තේරුම් ගන්න මේ වාඩි වෙලා Tamange කයට හිත දාගෙන ඉඳිල්ලේ සිදුවෙන අකුසල් නැති වෙන ස්වභාවයේ සහ අනන්ත අප්‍රමාණ කුසල් වැඩිීමේ හැකියාව දැනගන්න කියනවා අඩු ගානේ අනාගාමී වෙන්න ඕනේ කියලා. එතෙන්ට යනකම් භාවනා කරනකොට අනාගාමී වුණාට පස්සේ තමයි තේරෙන්නේ මේ මිනිස්සෙක් වශයෙන් අපිට මේ තරුවච්චන් ආංශේ වාඩි වෙලා ඉන්න විදිහට වාඩි වෙලා රූප බලන්නේ නැතුව සද්ධාහන් නැතුව ගන්ධ රස පහස විඳින්නේ නැතුව දැන් මම ඉන්නේ ඉඳගෙන ඉන්නේ ඉරියව්ව කයට හිත යොදාගෙන ඒකට 100ට 100ක් නැත්නම් මුළු හදින්ම මම දැන් ඉඳගෙන ඉන්න බව දැනගන්න සම්පජඤ්ඤය තියෙනවා නම් ඔච්චරමයි භාවනා. ඔයින් යාර මොකක්වත් නැහැ. ඒක හිතින් නැති නිසා තමයි අපිට කමඨාන් සුද්ධ කරන්න වෙන්නේ. එහෙම ඉන්නකොට පරණ රූප පේන්න පටන් ගන්නවා. කොහේ හරි සීන සද්දයකට හිත දුවනවා. එහෙම නැත්නම් ගන්ධ සුවඳ දෙක මුගක් අඩුයි කරදර කරනවා කෙරෙනවා. ඉතින් එතකොට මෙයාගේ හිත යෝගාවචරගේ හිත මේ කයෙහි කයානුව බලනාසුලුව කියලා මේකට සරුවචන සඳහන් ගන්නේ කායේ කායානුපස්සී විහෙරති මේ හිත මේ කයෙහි අලවා තැබීමට ගන්න ප්‍රයත්න තමයි අපි මේ කමඨාන් දෙනවා කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ මොකද ඒ තරම්ම හිත වඳුරු හිතක් පිස්සු වඳුරු හිතක් අතෙන් මෙතෙන් පයින් ඉතින් ඒ නිල්ලඹ ඉන්න කාලේ ගොඩින් මහත්තයා කියනවා කවුරු හරි එහෙම වාඩි වෙලා මේ හිත එක අරමුණක නැත්නම් කයේ පවත්තන්න ගියොත් විතරයි ඒ පරිශ්‍රණය කරපු කෙනාට විතරයි තේරෙන්නේ අපේ හිත කොච්චර නොසන්ඩාලද කියලා. භාවනාවට ප්‍රයත්නයක් නොකරපු එකනා මරණකම්ම දන්නෙත් නැහැ. මගේ හිත මේ තරම්ම අකීකරු නොකෑමනා දහබදුරා පට්ටබඳුර හිතක් කියලා. මේක භාවනාවේ පළවෙනිම ප්‍රතිඵලය කියලා කියනවා. කිසි කෙනෙක් මේක ප්‍රතිඵලයක් වශයෙන් බාර ගන්න ලෑස්ති නැහැ. ඒගොල්ලෝ හිතන්නේ භාවනා කරන්න බෑ මොකද මගේ හිත පිට යනවා කියලා. භාවනා නොකරන අය ඒකවත් දන්නේ නැහැ කියලා මතක තියාගන්න. භාවනා නොකරන එකනා ඒකෙන් මේකෙන් පැන පැන යන හිත එක තැනක තබා ගන්න බැරි බවවත් දන්නේ නැහැ. ඒගොල්ලෝ කියන්නේ මට පුළුවන් ඕන දෙයක් කරන්න මම හදන්නේ දරුවොත් හිතු කියන තැන හිටින්න කියලා වහසිපත් දොඩනවා. ඒ හිතු කියන තැන හිටියන් තියා මහා අම්මණ්ඩිටත් බෑ එක තැනක ඉඳගෙන හිත හිටපන් කියන්නේ. ඉතින් සෙන් මාස්ටර් කෙනෙක් ගාවට හොඳට භාවනා කරපු එක්කෙනෙක් ගිහිල්ලා කිව්වලු. ඉතින් මාස්ටර් ඒකටම කැපිලා භාවනා කරන මේ මනුස්සයා බල්ලා කියවලු මාස්ටර් ගාවට ගිහිල්ලා මාස්ටර් <clears throat> මේ මට පුළුවන් හිත ඕන තැනක නතර කරන්න. ඒ අනේ කිව්වලු බොහොම හොඳයි කියලා. නම් මේ සම්බන්ධ නැති කතාවක් නේ. අර මනුස්සයා මෙසෙන් මාස්ටර්ලා එහෙම කෑකොත් සංගහන කට්ටිය නෙවෙයි. හොඳයි කියලා යන්න හදනකොට ඉන්න රිලව් බලන්න නැතුව ඉන්නකෝ කිව්වලු යනකොට. ඉතින් අර මිනිස්සයා ගෙදර ගිහිල්ලා ඉවරලා දැන් මාස්ටර්ට මම බෝලේ දැම්ම මාස්ටර් දෙල්ලම් කරලා මට දුන්නේ රිලව් බලන්න එපා කියලා. අපේ පැත්තේ රිලව් නැහැ. ඉතින් මේ මචට පිස්සුනේ. ඇස් දෙක වහගත්ත ගමන් ඕන ටික වෙලා ගෑ රිලෙව් එකවලු මේ පැත්තේ. ටික වෙලා බලන තව රිලුවෙක් ඇවිල්ලා මේ පැත්තෙන් ඔලුව දැම්මලු. අන්තිමට බලනකොට ඇද්දක වහගත්ත ගමන් රිලා ලෝකයයිලු. මේ වචන දවස් තුනක් කණ්ඩත් නැතුළු නිින්දත් නැතිලු. ඊට පස්සේ ඉතලු මාස්ටර් කියලා කියන්නේ විශාල හෝනියන් කාර්යයක් වෙන්න ඇති. දැන් රිලව්මයි. උද්දී ඉඳලා හැන්ද වෙනකන් රිලා. ඊට පස්සේ මිනිස්සයා ඒ සැරේ සුදුරු තියනකන පේ වෙලා ගිහිල්ලා මාස්ටර් හම්බෙලා පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ඒ දා වගේම කළො කමන්නේ නැහැ කියලා. අනේ ස්වාමීන් වහන්සේ අනේ මාස්ටර් ඔබතුමා වැරදිලා කිව්වත් දැන් රිලව් බලන්න එපයි කියලා. මේ පැත්තේ රිලව් ඇත්තෙත් නෑ. දැන් ඇහැ වහපු ගම. රිලව් රිලව් රිලව් රිලව් රිලව් කියලා. ආ එන රිලව් බලන්නකෝ කිව්වලු. ගෙදර ගිහලා හිටවල රිලව් පේන්න කියලා එක එකක් කරනලු. බාඩිලා හිටවල දැන් මට රිලව් පේන එක එකක් පේන්න නැතිලු. ඊට පස්සේ මෙවන්ස හිටවල ඇත්තටම අර මනුස්සයා මායාකාරෙක්. එයිසා තුන්වෙනි සැරේට ගිහිල්ලා කිව්වලු අනේ ඔබතුමා කිව්ව රිලව් බලන්න කියලා කිලෝරක් නැහැ. රිලව්ම බලන්න කිව්වොත් ඒක එක්කක් නැහැ. මට මේ සාත්‍රය කියලා දෙන්නකෝ. ඊට පස්සේ කළා දැන් ඔබතුමානේ මට ඇවිල්ලා කිව්වේ හිතට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කො මොකද්ද වෙලා තියෙන්නේ? රිලව් එපයි කියලා ඉඳගත්තොත් රිලව් විතරමයි එන්නේ. රිලව් දකින්න ඉඳ ගන්න බන්නේ එක එක්කත් වෙන්නේ නැහැ. ඔය සෙල්ලම උගන්නන්න අවුරුදු 7ක් ගියත් පාඩු නැහැ. අපි හිතාන ඉන්නේ අපි කෙරුමලා කියලා හිතාන. අපි හිතාන අපි ශිල්පේ දන්නවයි කියලා. අපි ආවල් ශේෂ්ත්‍රී ලොක්කයි කියලා හිතාන. නමුත් මේ හිත දෙන ලණුවක් කාලා තියෙන්නේ කියලා. එහෙම නැත්නම් මේ හිත එක තැනක තියන්න ගිය මිනිහා විතරයි දන්නේ මේක මේ හිතේ තියෙන මේ නොකෑමනා ගතිය, දහපතුරා ගතිය, පට්ටබඳුර ගතිය, තැඳපන්න ගතිය අපේ අතර කිසිම වෙනසක් නැහැ. හැම කෙනාගේම සමානයි. හැබැයි හැම කෙනාම වෙනස් උත්තර බඳිනවා. මගේ හිත මෙහෙම වෙන්න හේතුව මගේ සිල් නැති නිසා. මගේ හිත මෙහෙ වෙන්න හේතුව මට සතිය නැති නිසා. මගේ හිත මෙහෙ වෙන්න හේතුව මම කමටහම් වඩ නැති නිසා. එක එකන දෙන නීති හේතු කරුණු මොක වුණත් ඕනම කෙනෙක්ගේ රහසය හෝ හෙලිපිට කියන්න අරමුණකට හිත දැම්මට පස්සේ මොකද වෙන්නේ කියලා එකම දෙය කියන්නේ. කිසිම වෙනසක් නැහැ. අපිට බලාපොරොත්තු වෙද්දී ඉෂ්ට වෙන්නේ නැහැ. නමුත් ඒකට දෙන හේතු කරුණු අහන්න බලන්න බිමට දාන බත් බල්ලෝ කන්නේ. ඒ තරම්ම අර වැරද්දට අපි වැරද්ද ඇඟට අරගෙන මේ මානවයාගේ හිතේ තියෙන දෝෂයක් මෙතන තියෙන්නේ. මේක පුද්ගලික දෝෂයකට අරගෙන මේ මං අහවල් ගෙදීම ඉපදිච්ච නිසා, අහවල් බෙදේ නිසා මට මෙහෙම වෙලා තියෙනවා කියලා දිගටම කිව්වොත් අවුරුදු කීයක් යයිද? මේ උඹේ හිත විතරක් නෙවෙයි මේ මානව හිත. ඕක දිහා බැලුව හැමෝටම කියන තේ ඔක වඳුරු හිතක්. කලබල කරන්න එපා. ඒ හැටි. මෙන්න මේකේ හේතු ගත දවසේ එහෙම නැත්නම් මේ හිතේ ස්වභාවයේ චපල බව එහෙම නැත්නම් ඒක මේ නිදර්ශනයක්වත් දෙන්න බැරි තරම් වේගෙන් යන බව තේරුම් ගත්ත දවසේ මනුස්සයා තවදුරටත් උකට බෙහෙත් වෙන්න යන්නේ නැහැ. නැත්තම් හිතනවා මේකට ඩක් ගාලා හිටිනකොට තානකොට නතර වෙන්න බෙහෙතක් තියෙනවා කියලා. බෙහෙතක් නැහැ. ඒක තේරුම් ගන්න කොච්චර කල්යයිද කියලා බලන්න. ඉතින් නිසා මේ රූප නොපෙන්නා, සද්ද නාසා, ගන්ධ රස දෙක පෙන්වන්නේ તો කයම නැත්තම් කයෙන් ඇති වෙන පරිවෘත්තීය ක්‍රියාවලට විතරක්. හිත යොදාගෙන ඉන්න තිබ්බට පස්සේ පෙනෙයි මේ හිත කිසිම කෙනෙකුට අවශ්‍ය න්‍යාය පත්‍රයකට වැඩ කරන්නේ නැහැ. හැබැයි යට න්‍යාය පත්‍රයක් තියෙනවා. ඒකට කියනවා චිත්ත න්‍යාමය කියලා. චිත්ත න්‍යාමය අතින් අපි ඔක්කොම සමානයි. කවුරක්වත් හිතන්නේ නැහැ මං හිතන්නේ මං පැවිද්දෙක් මං පිරිමි කෙනෙක් මං මෙච්චර වයසක නිසා මගේ හිත මෙහෙම වෙන්න ඕන කියලා මං හිතුවට මේ අද ඉපදිච්ච ළමයා ගෑනු වුණත් පිරිමි වුණත් උපැවිදි වුණත් පැවිදි වුණත් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් හිතේ චාරණම් එකමයි මේක බාරගත්ත දවසට අපිට මොකද වෙන්නේ? අපි මිනිස්සුයෝ වෙනවා. එහෙම නැත්තම් අපි හිතනවා මගේ හිත මේ විදිහට කඩප්පුලි, මේ විදිහට නොකෑමනා, මේකට වෙනම බෙහෙත් ගන්න ඕන, ඒක සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න ඕන, මෙතන දොස්තර කෙනෙක් ගන්න ඕන, ෆිසිෂියන් කෙනෙක් ගාවට යන්න ඕන කියලා අපි උත්තර හොයන්න ගියාට මේක තමයි දුක කියන්නේ. මේ කියන හිත කියන දෙයට හිතින්නේ අනිච්චං. අනිච්චන දුකයි මේක බාර ගන්න බැරුව කිසాగොතුමි අර මැරිච්ච දරුවා අරගෙන ඇවිදිනෝනේ හැමතැනම අනේ අනේ මට බේරුදුන කියන හරි මං තනිප කරලා දෙන්නම් කියලා. ඒකල කියලා කියන මැරිච්ච නැත්තන්කින් අබ පතක් ගේන්න කියලා යانے යන තැන මරණේ. ඊට පස්සේ කියනවා දරුවා බොහොම සෝංකොතකට දාලා අනේ ස්වාමීන් වහන්සේ දරුවා පැත්තකද විච්චාවයි මට මාව ගොඩ ගන්නයි කියලා. අපිත් මේ හිත නලියන එකට බෙහෙත් හොයන්න යනවා. හැම තැනම ඇවිදතර කවදාකවත් බෙහෙතක් නැහැ. එක එක්කත් ඕක පිළිගන්න ලෑස්ති නැහැ. එන එක්කෙනෙක්ව සතිය තාම ඒක සිප වෙලඳ ගන්න තරමට වැඩිලා නැහැ. හිතෙන්නේ මේ සතිය එනකොට හිතවිලි නැති වෙනවා. හැබැයි හිතවිලි ෂුවර් එකටම නැති වෙනවා. සතිය කොවෙතත් මැරුණට පස්සේ. ඒක නම් 100 200ක් ෂුවර්. ඉතින් ඒකට ඉසాత බඳගෙන අනෝ අයියෝ ලෙඩා මලා ගෙදර කට්ටියත් අන්නවා අල්ලපු ගෙදර කට්ටියත් අන්නවා මැරෙන් අඬන්නේ නැත්තේ ලෙඩ මැරිච්ච එක විතරයි. අර ලීලා දින පොතේ කැට කැලෙන්ඩරේ ලියලා තියෙනවා හැමදාම ඔය මේ මේ උපහරණය. ඒක ලියලා තිනවා මල ගෙදරදී නොබොන්නේ මලමිනිය පමණයි කියලා. අනිත් ඔක්කොම බීලා මැරණකම් බලන්නේ රැයට ගිහිල්ලා බොන්නේ. ඒ වගේ තමයි හිතවිලි නැතර කරන්න ඕන නම් ෂුවර් බෙහෙත පොලිඩෝල් ටිකක් ගහන්න ටක් කාලා හිටිනවා. එදාට ඉසాత බඳගෙන අරනවා අයියෝ ඔන්න හිතවිලි නැතර කරා ලෙඩ මලා. කවදා හරි කාට හරි පුළුවන් නම් මේ හිත කියන එකේම නැතර කරන්න පුළුවන් කන්නේ පුදුම වේගයක්. කවුරක්වත් පිළිගන්න කැමති නැහැ සරුවච්චන් වහන්සේටත් මේ ප්‍රශ්න තිබුණයි කියලා. සරුවච්චන්සේ සඳහන් කරනවා මම කැලේ තනියම භාවනා කරනකොට ඒක පාට පරිවිතක්යක් ආවලු මේ රජ්ජුරුව දුප්පත් මිනිසුන්ගෙන් බදු අය කරන්නේ නැත්නම් අර උද්දී ඉඳලා මහන්සිලා හම්බ කරන මනුස්සයට අනේ gedara කැඳ ටික ගා ගන්න පුළුවන් කියලා කල්පනා වෙනකොට මහරැවිල කිව්වලු ඕක තමයි මං කිව්වේ ගිහි ගිය අතරින් නැතුව හිටියනම් රජකම කෙරුවනම් ඔක් කරන්න තිබුණානේ දැන් උනත් ප්‍රමාණයක් කිව්වලු. එතකොට හැරලා බලනකොට මස්සිනා. අපිට හොව හිතුනම් පස්සේ අපි හිතන්නේ මොකද්ද මේකේ කෙලෙසයක්. දැන් බුදුරජාණන් මේක කියන්නේ මම මේ සම්මා සම්බුදුනාට පස්සේ බැරි වෙලා හරි වැරදි පැත්තේ කල්පනා කරුවොත් එතනම මායя ඉන්නවා. මේක ස්වභාවයි. මේ හිතේ හැටි එකයි. ඒ නිසා මේකට බුදුහාමර දෙන උත්තරය තමයි මේ දුවන හිත කයෙහි රූපයෙහි අල්ලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණ කරන්න පුළුවන් අලමුණක නැවත නැති යෝදෝදයින්නේ. මේ නන්නත්තර වෙච්ච හිත රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් පැන පැන ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් පැන පැන මේ හිටපු හිත මේ එක තැනක තැබීම ඒක මරණ දනෝට එහා පුළුවන් නිසා නෙවෙයි මේක දීලා තියෙන්නේ අරකට විකල්පයක් වශයෙන් කියනවා හිත පිට යන බව හැබෑව බලන්න අද එක හුස්මක් බලන්න පුළුවන් නම් ওই දඟල දඟල හෙට වෙනකොට හුස්ම දෙකක් බලන්න පුළුවන් නම් අපි ජයග්‍රහයි පාරේ ඉන්නේ හෙට අනිද්දා වෙනකොට හුස්ම තුනක් බලන්න පුළුවන් නම් මුළු දවසටම ඔච්චරයි කරන්න තියෙන්නේ. ඒක පුරුම් පඬිස්සංශ කියනවා. ඊටාම කටපුංචි බෝතලයකට වතුර දාන්න හදනවා වගේ කියලා. ඔය කටපුංචි බෝතලේ දියල්ලකට අල්ලන්න කවුන්තුලක්වත් ඇතුළට යන්නේ නැහැ. වතුරේ ඔබල තියෙන කවදාකවත් වතුර යන්නේ නැහැ. ඒකට කරන්න තියෙන පුංචි කෙන්දක් දාලා පාන්තිරයක් වගේ එකක්. පාන්තිරයට වතුර දානකොට හිමීට හිමීට හිමීට හිමීට වතුර මෝදු වෙනවා ඇතුළට. ඒහා සමාන ප්‍රදේශයක් වාතයේ ප්‍රතිස්ථාපනය වෙනවා. වතුරේ ඉබුවට යන්නේ නැහැ. එහෙම නැත්නම් බෝතලේ රත් කරලා වතුරේ බණ්ඩේ කියනවා. එතකොට රත් වෙච්ච වාතය පිට වුණාට පස්සේ ඔබනවා. ඉතින් ඒ රත් වෙච්ච එකට අපි තපස කියලා කියනවා. මේ දවසින් දවසට ටික ටික සතිය වඩන එකට එහෙම නැත්නම් අද හුස්මක් පුළුවන් හෙට හුස්ම දෙකක් පුළුවන් අනිත් හුස්ම තුනක් පුළුවන්. ඉතින් අද එක වමක් දකින්න පුළුවන් හෙට වම දකුණ දෙක බලන්න පුළුවන්. අනිත් වම දකුණ වම කරන්න පුළුවන්. ඔන්න ඔහොම වැඩි කරන වැඩි කරන අනේකට කියන්නේ අර පොන්තල් පාන්තිරකට වතුර ටික වතුර දාලා පාන්තරේ පොඟෝලා ඇතුලට දානවා වගේ මෙච්චර මේ දුවන හිතේ අර සතිය කායගත සතිය කයේ හිත පිහිටවෙන්න තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න ගතිය දන්නවනම් මේක විශාල ගමනක හොඳ මංගලාවතරණයක් හොඳ ආරම්භයක් මේක හැබැයි තාම කායानुපස්සනාව කන ඇහ කන දිව නාසය නෙවෙයි මෙතන තමයි පටන් ගන්න තැන උගෝ දෙනෙක් මේ ලොකු අතු අල්ලන්න හදන නිසා එහෙම නැත්නම් මේ කටපාඩම් කරගත්ත දේවල් කරන්න යන නිසා ඒ කෙනෙකුට මේ Taman ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම ලොකු භාවනාවක් කියලා තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා භාවනා කරනකොට වෙන මේ මේ දේවල් වෙන්න ඕන කියලා අල්පගිරමංශය කියලා දෙනවා පොත්වල කියලා තියෙනවා. ඒක නිසා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඒ පරිච්ඡේද ඥානය කියලා කියන්නේ ඇවිදිනකොට දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා. ඔච්චරයි. ඉතින් ඒක ලොකු ස්වාමීන් වහන්සේ ආනපාන සති පොත ලියනකොට ලොකු සංසි කියනවා මේ ආස්වාස කරන වෙලාවේ ආස්වාසයේ දන්නවා විතරක් නෙවෙයි මේක ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දන්නවනම් උන්දට හොඳට සති සම්පජඤ්ඤය තියෙනවා. ආස්වාස දන්නවා ප්‍රස්වාසයේ නෙවෙයි කියලා දානවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න මේක ඇවිදිනව නෙවෙයි කියලා දානවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා ඉඳගෙන නෙවෙයි කියලා දානවා. මෙන්න මේ වෙනස ඒ කියන්නේ මේකයි මේක නෙවෙයි කියලා මේ දන්න පරිච්ඡේද ඥාණය නැති කෙනෙක් කවුරක්වත් ලෝකේ නෑ. නමුත් කවුරක්වත් පිළිගන්නේ මේක භාවනා මාර්ගයක්, ගැලවුම් මාර්ගයක් කියලා. ඒගොල්ලෝ හිතනවා මේකට වෙනමම අභිඥා මාර්ගයෙන් කමටහන් දෙන්න ඕනේ. එහෙම නැත්නම් භාවනා කරන මේ මේ දේවල් වෙන්න ඕනේ කියලා කවදාවත් භාවනා නොකරපු කට්ටිය ලියු පොත් තියෙනවා. ඒවා කියවනවා. කියවලා බලාපොරොත්තු වෙනවා අරක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා. ඒක නිසා අපිට කයේ කය ආනුව බලන ස්වරූපේ නැත්නම් ආධ්‍යාත්මික ආයතනයක් වශයෙන් කය කියන්නේ කාය ආයතනේ කියලා කියන්නේ මේකයි කියලා බැලුවොත් ඒකේ බලන්ඩ සක්මන් කරනකොට අපි ඒක අල්ලන්නේ මේ පතුල පොළවේ වදින හැටි. කියන්නේ පටවි ධාතු දෙකක් ගැටෙන තැන. ඉතින් ඒක අපි කියන්නේ සපත්තු සිරුපු දාන්න එපා. ස්වභාවික පොළව පාවිච්චි කරන්න, මට්ටම් පොළව පාවිච්චි කරන්න, වංගු තියෙන සයිස් එකයි දාන්න එපා. සංකර දේවල් කරන්න එපා. පය තියෙන ගම බලන්න මේ වම දකුණ නෙවෙයි එනත ඉඳගෙන නෙවෙයි කියලා බලබලා ඉන්නකොට හිතන්න අද ඊව ටිකක් සැර වැඩි ඇති නමුත් හිතන්න කෙනෙකුට පුළුවන් කියලා පියවර 7-8ක් එක දිගට එහෙම කරගෙන යන්න යනකොට බලන්න මේ කයේ මේ පතුලේ තියෙන කයේ ස්පර්ශය දැන මේ ප්‍රණීත භාවය ඔපේ අවධානය යොමු කරගෙන ඉන්නකොට ධනිය තියෙන අමාරුවක් ඇවිල්ලා, කොන්දේ තියෙන අමාරුවක් ඇවිල්ලා, අර පතුලේ තියෙන අමාරුවත් එක්ක එතනත් රණ්ඩුවක් තියෙනවා. දැන් ඒතකොට යෝගාවචර ප්‍රශ්නයක් එනවා. දැන් කයට නම් හිත ගත්තා. මේ পায় බලබලා යනකොට අනිකුත් තැන්වල දැනෙන මේ sannivedana සංවේදනා විශේෂයි කොහොමද මම පිළිපදින්න ඕනේ කියලා. ඉතින් ඒක සඳහා ඒතකොට කියනවා දැන් කොහොමද බය වෙන්න එපා. දැන් කයේනේ හිත තියෙන නිසා අපි සතිය තියෙනවා. දැන් අර পায় බල බල යනකොට ඒ ආලෝකයෙන් අනිකුත් තැන් වලත් පේන්න පටන් අර ගන්නවා. ඒ සියල්ලම මතක තියාගන්න වර්තමානයේ මෙතන දැන් මම දැන් මෙතන සිටුවෙන එකක් නම් ওই දෙක වෙන් කරන්න ගිහිල්ලා අවුලක් ඇති කරන්න එපා. මගේ සතිය පිහිටලා තියෙන බවට වර්තමානයේ හිත පිහිටලා තියෙන බවට සතුටු වෙන්න දෙක තුනක් ආවට ප්‍රශ්නයක් නැහැ. මේක මූලික නිෂ්පාදනය කරනකොට අතුරු නිෂ්පාදන ඕනේ ෆැක්ටරි එක හැදෙනවා. ඒ නිසා අතුරු නිෂ්පාදන ගැන ප්‍රශ්න කරන්න යන්න එපා. මූලික නිෂ්පාදනය බලාගෙන යන්න. එතකොට අතුරු නිෂ්පාදන Tamanට අතිරේක ලාභයක් විතර ගන්න පුළුවන්. මේ වගේ මේ කය කිව්වත් ඒක මේ ඉදිකටු තුඩක් නෙවෙයි. ඒක මහා පැතිරිච්ච විශාල කලාපයක්. අන්නේ කලාපේ මේ එක තැනකට හිත දානවා කියන එක අර කනකස් බෑව වියසිදුරින් අහස බලනවා වගේ වැඩක් තමයි. ලැබිච්ච මනුස්ස ජීවිතය තවත් පියවරකට ඔපවත් කිරීම සඳහා මේ කයෙහි විශාල වශයෙන් හැසිරෙන හිත අපි කියනවා ඇවිදිනකොට පතුලේ තියන්න කියලා. නමුත් පතුලේ විතරක් නෙවෙයි sannivedana තියෙන්නේ. ඒ වෙලාවේ කෙස් වැවෙනවා. නියපොතුත් වැවෙනවා. දතුත් වැවෙනවා. හෘද වස්තුවත් ගැහෙනවා. නාඩිත් වැඩ කරනවා. ස්නායුත් වැඩ කරනවා. ලේත් වැඩ කරනවා. ඉතින් අර මේකේ සතිය වැඩිගෙන යනකොට ඉබේ සිදුවෙන දේවලුයි කරන දේවලුයි සියුම් දේවලුයි මධ්‍යස්ථ දේවලුයි ගොඩක් එන්න පටන් මේ පැමිණීම නිසා බහුසුත ඥාන ඇති යෝගාවචරය කමඨාන සුද්ධ වෙච්ච යෝගාවචර දන්න දැන් හොන්දටම සතිය තියෙනවා එක තැනකට යොමු කරන්න බෑ ප්‍රදේශයක් පේනවා සැකයක් තියෙනවා නම් එයාට කියනවා ඔක්කොම පෙනේදී තමන්ගේ මූල කර්මස්ථානයේම වම දකුණම බල බල යන්නේ කියලා. නමුත් දවසකට යෝගාචරයට වැටෙහි සක්මන් කරනකොට gediya pitim ඇවිදිනවා තේරෙනවා. පතුලේ විතරක් නෙවෙයි හිත තියෙන්නේ. හැබැයි හොඳටම දන්නවා සතිය තියෙනවා කියලා. හොඳටම දනම ඇවිදිනවයි කියලා. එතකොට භාවනා වචන වලින් කියනවා අපි කියන්නේ අනායාසයෙන් ඇවිදීම සිද්ධ වෙනවා. වහම ඔසවනවා යවනවා කරන මොනක්වත් දන්නෙත් නැහැ මෙනෙහි කරන්නෙත් නැහැ. හොඳටම දන්නවා ඉඳගෙන නෙවෙයි ඇවිදිනවයි කියලා. එතකොට අර සතිය වැඩෙන්නේ කොහොමද? බුදුහාමරන්ගේ උපමාවකට ඉස්සෙල්ලා ඉස්සෙල්ලා සතිය වැඩෙන ක්‍රමයේ බුදුහාමර පෙන්නන්නේ ගෝයන් කපන්න ඉස්සෙල්ලා කෙතක නියරේ වනාතේ තනකොළ කවන ගොපල්ලෙක් වගේ. හරක නිතරම බලනවා අර තනකො මේ කොයිම කන්න. ඉතින් ඒක වළක්කලා එයා වනාතේ නියරේ විතරක් කවනවා. ගොනා හරි ආසයි අර ලස්සන ඇහිලා තියෙන භෝගේ කන්න. ඉතින් කෑවොත් ගුටි කන්න වෙන්න නිසා හරක්ටල නඩත්තු කරන්නේ භෝගෙට නොයන විදිහට. මොකද බුදුසසුනේ අහනවාක දවස ගෝයන් කැපුවට පස්සේ ඒ හරක්රල කෙතේ යnderිනවා ඉපනැල්ලත් කනවා නීරෙත් කනවා වනාසෙත් කනවා එදාට කොපැල්ල දන්නවා දැන් නිදහසේ කනවා හරක් හැබැයි භෝග අසෙන් නෙල්ල ඉවරයි ආන්නේ වගේ මුලින් අර භෝගේ කපන්නේ ඉස්සෙල්ලා ගොවිතන ගොවිපලක තන කවන ගොවියෙක් වගේ ගොපලෙක් වාගේ ඉස්සෙල්ලා පාලනයකින් තමයි අපි වමේම හිත තියතිය යන අසන් නෙළපු දවසට පහුවෙන්දා නැත්නම් මේ පලාතක අසන් නෙළුවයි කියලා ඒ පලාතේ හරක් ටික නිසින්ින්ද කනකොට සම්පූර්ණ යාය අසන් නෙළපු දවසේ ගෝපල්ලා පිදුරු මඩුවටලා ෆ්ලූට් එකක් ගහන පැත්තකටලා ඉනවා හරක් නිසින්ින්ද කනවා ඒ වගේ සක්මන මේ එක තැනකින් පටන් ගත්ත කායනපස්සනාව එක තැනකින් ඉස්සරහට යන්න යන්න පුරුදු වෙන්න වෙන්න තේරෙන පටන් ගන්නවා මේ කයෙන් එනවා ටොන් එකක් විතර sannivedana කොයි එක ආවත් හිතලුවක් නෙවෙයි හීනෙන් නෙවෙයි මත් වෙලා නෙවෙයි නම් ඒකට යන්නයි. එහෙම යනකොට තමයි මෙහෙම කායानुපස්සනාව පිහිටවන සක්මනේ ඔන්න එතකොට යාට පේන්න පටන් ගන්නවා මේ කාය ద్వාරයෙන් නැත්තම් කයේ ඔපේ ඉඳලා එකපාරට ඇහැට පයින්න වෙලාවක් අහු වෙන්න පටන් ගන්නවා. එතකොට යාට අල්ලගන්න වෙනවා මේ දනිස්සොල කොන්දේ කටේ බඩේ වේදනාව එනවා කියන එක කායානුපස්සනාව නැත්තම් කයේ කය අනුව දකින විදිහ. එතකොට ඒක පාට රූපයක් පේනවා. එතකොට මේ යෝගාවචරයට මේ සාරිපුත්‍ර සංස උගන්වන විදිහට මේ කායානු කාය විඥාණය චක්කු විඥාණයට පැන්නා. කයේ ඔපේ තිබුච්ච sannivedane ඇහි ඔපේට පැන්නා. දැන් මං ඇවිදින්නෙකුට වැඩිය රූප බලන්නේ කියලා මෙන්න මේ වෙනස අල්ලගන්න කොච්චරක් සතිය තියෙනවද කියලා හිතන්න. කයේ එක තැනක තිබ්බ එක විවිධාංගීකරණ. විවිධාංගීකරණ වෙනවනේ ඉඳපු ගාන කනට පායනවා. ඉඳපු ගාන ඇහැට පායනවා. ඉඳපු ගාන නාසයට පායනවා. ඉඳපුවා ඒ ඒ ඇහ කන මේ හිතට කවමදාකවත් බයලජ්ජා දෙක නැහැ. හිතට කින්දේ අහන්නේ නැහැ. පණින එක පනිනවා. පෙන්නට පස්සේ යාට අල්ලන්න පුළුවන් නම් දැන් පොල් ගහකට ආපු කෝච්චිය මේ පැත්තට ෂන්ට් එක කරනවද මේ පැත්තට ෂන්ට් කරනවද කියලා. කෙරුවේ නැත්තම් අරේ යන තියෙන කෝච්චිය මේ පාරද කියනවා. අන්න මෙතනදී අල්ලගන්න සතිය විතරක් තිබිලා බෑ. ඉරියාපත මාරුව දක ගන්න ඕනේ. මේ පීලි ගිය කෝච්චිය දැන් පීලි දෙකකදී කොයි පාටද හරවන්න ඕනේ කියලා. හරවන එක නෙවෙයි යන්න හදන්නේ කොයි එකේද කියලා අල්ලන්න පුළුවන් නම් මේ තමයි ජීවිතේ ප්‍රථම තාට අපි තේරුම් ගන්න වෙලාව මේ ආයතන 6ක ගමනක් මෙතන තියෙන්නේ එක හිතයි. එක විඥානයයි. කාය විඥානේ චක්කු විඥාන, සෝත විඥාන කියනවා එක වැර දෙකක් කරන්න බෑ. බුදුහාමුදුරන්ටත් බෑ, දේවදත්තටත් බෑ, උඹටත් බෑ. එකකට ගිය ගමන් අනික් සේරම අකමක දමනවා. අපි හිතමු කයෙහි හිත පවත්වාගෙන ගිහිල්ලා සක්මන් කරන වෙලාව දන්න කෙනෙකුගේ ඉඳපු ගමන් ඔන්න රූපයක් දැක්ක දැකම නැති කුරුල්ලෙක් කියලා. ඒක ආපු ගමන්ම ඒක පශ්චාත්තාපේ නිසා නැත්නම් රූපේ තියෙන කුරුල්ලගේ තියෙන සිත් බඳන ගතිය නිසා අර කයේ දැනෙච්ච දෙයට මොකද වෙන්නේ කියලා සෝද පාළුවට ලක් වෙනවා. මොනව වෙනවද හොයන්න බෑ. මොකද ඒක පාට හිතේ තෙන්න යනවා. ඉතින් යෝගාචර ඉසాత බඳගෙන ගන්නවා මලන්න නී මගේ හිත කිව්වා අහන්නේ නෑ. මේ කයෝපේ තියාගෙන ඉන්න ගියාට ඇහිෝපේට ගිහිල්ලා. ඉතින් හරි අනතුරු සිද්ධ වෙනවා මේ වෙලාවේදී. ඉතින් කවදා හරි යෝගාචරයට මූල ධර්ම ධර්ම තියෙනවා නම් ওই වෙලාවෙත් කයෙන් සංඥා වගේක් එනවා. වැලි පෑගෙනවා, ගල් පෑගෙනවා. නමුත් අවධානය ඇහැට ගිය නිසා ඒ ලැබෙන අත්දැකීම්, ඒ ලැබෙන සංනිවිද ඔක්කොම ලීන භාවයටපත් වෙනවා. නිලීන භාවයටපත් වෙනවා. ඒකේ අවධානය නැහැ. ඒක නිසා අපි කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. කොහෙටද හිත ගියේ? එච්චරයි ලොක් කරලා පෙන්නන්නේ. අනික එකකට හිත ගිය ගමන් මේ හයෙන් අනික පහම අවලංගු වෙනවා. මේ බව දන්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා හිතනද ඒ මනුස්සයා ජීවත් වුණාට ජීවත් වෙලා තියෙන 6න් එකයි හැබැයි පැහිය වගේ කෑ ගහන මම මේ දැකලා කියන්නේ මම අත ගාලා කියන්නේ මම දැනගෙන කියන්නේ දැන ගියව කියලා අපිට බයිලා කතා කරන්න ආවට භාවනා කරපෙන්න දන්නවා කොයි එකනක් දුවන්නේ මේ ට්‍රැක් 6න් එකකයි ඒක එකින් එකට පයින්නෝ ඉතින් ඒ නිසා ඉතිහාසය කියලා කියන්නේ මොන තරම් පචයක්ද කියලා හිතන්න බලන්න අපිට අපේ ඉතිහාසයේ ලියපු එක මොකා වුණත් ඌට කැමති දේ ලියුවා මිසක් අතිද්ද වෙච්ච දේ ලියන්න අඩු ගානේ 6 දිනක් එකතු වෙන්න ඕන. එදාට තේරෙනවා අපේ දැනුම කොච්චර ආංශිකද. නමුත් ඒක මතු කරලා පෙන්වන්න අපි මොනතරම් ඔලොමලද කියලා. එහෙනම් මට කියන්නේ මොකද මන් දන්නේ නැතුව මං අතගාලා බලන්නේ කියන්නේ. මං දැකලා නේ කියන්නේ. එතකොට බුදුහාමරගේ දැක්කට මොකද්ද කියන්නේ? ඒතර සතියෙන් දැක්කට මොකද්ද කියන්නේ? ඉතින් දැක්ක සතියෙන් දැක්ක මිනිස්සු කරබන ඉන්නවා එහෙම තමයි මොට්ටයෝ ඔල මොට්ටලියෝ Taman දන්න සීමිත දේ ගහපා දෙනවා. සියල්ල දකින්න කෙනා ඉතින් දන්නවා ඉතින් එහෙම තමයි ඒ අඩු දැනුම තියෙනවා නම් අඩු කල්ලේ සල්ලවි මනිසායි අඩු බව වැටහෙවි කියලා කියන. පැහෙන්න හදන හැම එකකටම ආන්තික දැනුමක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ තමයි ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන අවධානය ඉල්ලගෙන මොකක් හරි අටිකූට්ටු අදහසක් තියෙනවා. දැන් බුදුරජාණන්සේ මේ සාවිශාල අපි කියනවා මේ ධෛර්යානික සීසත් ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඔය එක පොතකවත් ගහලා තියෙනවද බලන්න හිමිකම් ඇවිදලා තියෙනවා කියලා. අනික ඕනේ කුණුහරු පොතක දැකලා තියෙනද හිමිකම් ඇවිදලා තියෙනවා කියලා. කාටවත් කොපි කරන්න බෑ. ගත්තොත් නඩු ඉලෙක්ට්‍රොනික ක්‍රමයකටත් ගන්න එපා. බුදුහාමුදුරන්ගේ සියල්ලම තියෙනවා. ওই පොතක් ඕනම කෙනෙකුට කොපි කරන්න පුළුවන්. ඊ හංගන්න දෙයක් නැහැ. ඒ නිසා කවදා හරි සතිය ආවන කවදා හරි සියල්ල බාර ගන්න දෙයක් ආවන අපි මේ දැනට කරන මේ චෝදනා සියල්ලම බොරු බව. මේ මොකද්ද හුවා දක්වන්න හදන බවත් ධර්ම කවදාක ප්‍රශ්නයක් ඇති කරන දෙයක් නෙවෙයි. යම් කිසි කෙනෙකුට භාවනා කරලා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා භාවනාව නෙවෙයි භාව නෑව කියලා කියන්නේ ඉදාට. භාවනා කරන ප්‍රශ්නෙන්න බෑ. භාවනා ගැන උත්තරයක්. හැම කෙනාම කියනවා ආනාපාන කරන්න ගියාම ඉෂිකක් වෙනවා කියලා. ආනාපාන නෙවෙයි නයි වගේ බිබිනවා හොස් හොස් ගාලි ඉෂිකක් වෙන්නේ නැතු. මන්ද ඉෂිකක් වෙලා අතර නේක ලොකු දෙයක්. ආනාපාන කියන්නේ එමනේ යන හොස්ම දිහා බලපන් කියලා. මේක ආනාපාන කරන්න ගියාට පස්සේ ළඟ ඉන්න මනුස්සයගේ කොණ්ඩ මොහොතේත් ගලවලා යනවා. මේ හොස් හොස් ගාලි බිබින්න පටන් ගන්නවා. ඉන්දියාප කන්නත් බෑ ඉන්දියාප උහුල ගන්නවා. සක්මන් කරන්න ගියාම බොරු කකුල් කාර්ය වගේ කොර වෙලා දඟලන සාමාන්‍ය විදිහලවත් කරගන්න බෑ. හැබැයි ඉතින් මේවට hina වෙන්න හොඳ නෑ. මොකද මෙහෙම කරලා තමයි කවුරුත් ගොඩ ඇවිල්ලා තියෙන්නේ. කවදා හරි තේරුම් ගත්තොත් මොන දේ කරන්න ගියත් අපි මෝස්තර කරන්න හදනවා ඒක. ස්මාර්ට් වෙන්න හදනවා. කවදා හෝ ඒ ටික නැතුව අපි මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න එක කොච්චර අහිංසක කොච්චර සරල දෙයක්ද වань කොච්චර අමාරුද කියලා බලන්න. එතකොට මේ ඇහැට පයින් හැටි කන්න පන්න හැටි අල්ලන්න අපිට මේක අටවලා තියලා බලාගෙන ඉන්න ඕනේ. මේ හිත මේක ඉඳලා අර අරමුණට පනින්න කිසිම න්‍යාය පත්‍රයක් නැහැ කිසිම පූර්ව දැනුම් දීමක් නැහැ. හරියට ආයේ ආකාශයේ අකුණු තුලක් ගන්නවා වගේ. බලාගෙන හිටියොත් පේනවා මේක ඔක්කොගෙම එක වගේ කියලා. ඒකට ගොඩාක් කල් යනවා. ඒකට බෞද්ධ ඥානත් අවශ්‍යයි. ඒ ධර්මයෙන් කරන්නේ මේ මට විතරක් වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි භාවනා ලෝකෙ තියෙන ප්‍රශ්න. මම මේක පුද්ගලිකව බාර ගන්න ඕනේ. මම ලියලා කියනවා. මේ මේ දැන් මට උණයි කියලා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඕනම දෙයක් වෙන්න පුළුවන්. මේ වීම හරහා එක ට්‍රැක් එක එක ආයතනයක එක අධ්‍යාත්මික ආයතනයකට අඩු කරගත්ත අපේ හිත ටික වේලාවක් ගියාට පස්සේ කර්ණම් ගහලා පයින්නවා ඇහැට, කනට, නාසයට, දිවට. බලන්න මේ සතිය කොච්චර දක්ෂද කියනවනම් නැත්නම් කොච්චර දක්ෂ කරන්න පුළුවන්ද කියනවනම් මේ කයෙහි පවත්තන්න givisගත්ත කෙනාගේ හිත ඇහැට පැන්නත් එයාට තේරුම් ගන්න පුළුවන් නම් දැන් කාය ප්‍රසාදේ නෙවෙයිනේ චක්කු ප්‍රසාදේ කියලා එක වැරද්දක් නෙවෙයි සතියේ අතිරේක ක්‍රියාකාරකම. අතිරේක දක්ෂකමක් එයා සතුටින් ප්‍රකාශ කරනවා. අනේ මං ඉස්සරනම් දන්නේ නමුත් මට හරියටම දැන් කීතයි හිත තියෙන්නේ කයේ නෙවෙයි ඇහි. අපිට මේක අවබෝධ කරන්න බැරි අපි මේකට පශ්චාත්තාප වෙන නිසා. පශ්චාත්තාප වෙන තාක්කල් වෙන දේ අපිට දැක් ගන්න බෑ. පශ්චාත්තාප නොවි පුළුවන් තරම් එක අරමුණේ යන්න ඇරලා ඒ පණින පැනිල්ල පණින්නේ කාගේ න්‍යාය පත්‍රයටද කවුද මේකේ නියමුවා කියලා බැලුවොත් මායාමයි කෙලෙස්මයි. ඒතර බලන්න භාවනා නොකර අපි මෙතෙක්කල් ගත කරපු ජීවිතය ගැන හිතනද කෙලෙස් ටොං ගන්න කොහොම තියෙන්නේ නැද්ද කියලා. දැන් මේ යනකොට තමයි තේරෙන්නේ කොච්චර අමාරුද මෙච්චර මේ සිල්ලාව රැකලා සිල්ලුතුන් මැද ඉඳගෙන සුදු ඇඳගෙන බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් ගියත් මේක මේ තරම් ලන්ද දිගේ යනවනම් භාවනා කරන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් භාවනා නොකරනවායි කියලා කාලයක් අපි කියවෙනවනේ වචන ඒ වෙලාවේ හිත මොකද වෙන්නේ කියලා බලන්න බයක් ඇති වෙනවා හිතට මේ පෘථග්ජන ලෝකයේ තමන්ගේ හිත කෙලෙසගෙන අනෙන්ගෙත් හිත කෙලසීම සඳහා විවිධ කෙලෙස් වගුරුවන මේ ලෝකේ මෙච්චර කල් අතප්පයක් කඩා ගන්න තු හිටිය ඇති කියලා කියන්නේ ඉතින්. ඒ බුදුම පඬිස්සංශ කියනවා සතියෙන් ඉන්න කෙනාට තේනවා ප්‍රේමවන්තෙක් ප්‍රේමවන්තියක් ඉස්සරහා ඉන්නකොට දෙන්නගේ කෙලෙස් ශගිරේ නැටි කොහොමද කියලා තම තමන්ගේ බලාපොරොත්තු වෙන ප්‍රේමවන්තිය ගාව ඉන්නේ. එයත් ප්‍රේමවන්තයා ගාව ඉන්නකොට මේ හය දොරින්ම වැగిරෙනවනේ. රූපෙන්ද ගන්ධෙන්ද රසෙන්ද බුදුරජාණන් කියනවා ස්ත්‍රියාවකට පුරුෂයෙක් දැක්කට පස්සේ ස්ත්‍රී රූපේ තරම් ස්ත්‍රී ශබ්ද තරම් ස්ත්‍රී ගන්ධ තරම් ස්ත්‍රී රස තරම් ස්ත්‍රී පහස තරම් ස්ත්‍රී කල්පනා කරන තරම් කෙලෙසයක් නැහැ කියලා. ඉතින් අපි ඒකට කොච්චර නටනවද දිවා රාත්‍රී දෙකේ. ඒ නටබල්ලප්පයි එකේ කිසි ප්‍රශ්නයක් නැහැ මම නම් කිසිසේත් ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. මට එහෙම කාටවත් දොස් කියන්න අයිති නැහැ මොකෝ මට මතකයි ඒ පෙන්කිලින කාලේ කොච්චර ඒක රස වින්දාද කියලා. එතකොටත් බුදුහාමුදුරෝ ඔය වගේම හිටියා. වගේම ධර්මයේ තිබ්බා. අපි ඒලාට බුදුසසුනේ පැත්ත බලන්නේ නැහැ. මොකද බුදුසසුනේ මට උඩගිනි දෙන්නේ නැහෙනි, ඉනි මම බඳින්නේ නැහෙනි. ඕන්න දැන් 60 පිරියගෙන එනවා මට දැන් 60 පිරිලා දැන් ඉතින් දැන් හයියෙන් බුද්ධාගම ගැන කතා. හයියෙන් සීල ගැන කතා. අනික් කටියටත් උපදෙස් දෙනවා. මේම කරන්න එපා කියලා. මේ 60 පිරිච්ච දේරම එකයි. ඒක නිසා බුදුරජාණන් කියන පුළුවන් නම් මේ කාය අනුපසනාව ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියදී භද්‍ර යවණේදී කරනවා නම් ඒක ආශ්චර්ය ධර්මයක්. භාවනා නොවුනත් කරන එක පවා. මොකද එහෙම ලෝකයක් අද හැදිලා තියෙන. අපේ ආර්ථික විශේෂඥයෝ අපිට දෙන්න හදන්නේ එහෙම එකක්. දේශපාලනඥයෝ දෙන්න හදන්නේ එහෙම ලෝකයක්. සමාජ විද්‍යාඥයෝ දෙන්න හදන්නේ අපිත් මේ බොහොම බලාපොරොත්තුෙන් ඉන්නවා හෙටන්ද රට දියුණුවයි කියලා එදාට ගණ්ඩ දෙයක් නැහැ. මේකේ වැගිරෙන ලෝකයක් හැදෙනවා. ඉතින් එහෙව් එකේ අපිට පුළුවන් නම් දැනගන්න මේ හිත පනින පැනිල්ල ඒක කනගාටු වෙන කාරණාවක් නෙවෙයි. මුන්දෝත්සහයි වෙන්න හෝ හීනමානයක් ඇති කරන මේ සතිය අතිරේක ක්‍රියාකාරකමක් තමයි මේ දෙන්න යන්න පාර තියේදී ආ ලඳු වලට පණින හැටි දකින්න දැකලා හිතන්න මේ වටේ ඉන්න අයට කතා කරන්න බැරිුණාට ඔක්කොම ඉන්නේ උතන තමයි. ඒතර මම කරන මේ පරිේශන නිසා ආර්ය පරිේශන නිසා මම මගේ හිත නෙවෙයි අඳුරන්නේ මම මානව හිතයි අඳුරන්නේ. බුදුරජාණන් අපිට පෙන්ලා තියෙන්නේ විශ්වගත හිත. ඒ නිසා ඒක මම කියාගත්තොත් මන් දොස්සාය වෙනවා පශ්චාත්තාප වෙනවා. අපි කමඨාන් සුද්ධ කරනකොට කියනවා මේ මම භාවනා කරනකොට මගේ හිත මේ මේ දේවල් වෙනවයි කියලා. ඒකෙන් අපි දොර විවෘත කරලා තියාගෙන ඉන්නවා කායද්්වාරයේ හරහා. නැත්නම් කායේ උපය හරහා ඇති කරගත්ත මේ සතිය තුල අනිකුත් ద్వාර වලට හිත පයින්න වෙලාවේදී පරිවේශනයක් විදිහට මනස වැඩ කරන හැටි බලන්න උත්සාහකරන පුංචි සතියක් තිබිලා බෑ. නිසා අපි මුල් දවස් තුන දෙක තුන ගත කරමු. ඒ මූලික සතිය Java කවා ගන්න නැත්නම් ඇති කරගන්න. ඇති කරාට පස්සේ යා ස්වභාවයෙන්ම අනිකුත් ආයතන වලට යනවා. අනිකුත් ක්‍රියාකාරකම් කරනවා. මේ සතිය පා ගන්න තු ගියොත් අපිට එකකින් පටන් ගත්තට අනික හයට මේ පැතිරලා යන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක අර පොතේ තියෙන ආරයට යන්නේ. යන්නේ කායනුපස්සනාව ඉස්සර වෙලා ඊට පස්සේ තමයි අනික ආයතන අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ තමයි මේ වගේ තියෙන රූප ක්‍රියාකාරකම් ඉවර වෙලා නාම ක්‍රියාකාරකම් වලට යන්න තියෙන එක කායනපස්සනා දිගට කරනවා නම් අනිකව ඉබේම කරලා දෙනවා ඒ ඇති වෙන සතිය හරහා ඉබේම කරලා දෙනවා සතිය කියන්නේ සතික්ව අහම්බෙක්කවේ සබ්බත්තිකං වදාම කියලා හැම තැනදීම අපේක්ෂා කරන්න කියනවා සබ්බකිච්ච සාදාහන මහා මච්චෝවිය සියලු කෘත්‍ය සම්පාදනය කරන මහයමති කෙනෙක් වගේ එයා කළ යුත්ත කරන නිසා පුළුවන් තරම් බලන්න නිර්මලව එක අරමුණක සතිය පැවැත්වීම හරහා පිරිසුදු කරගත්ත සතිය ඉස්සරහට යනකොට එයා මේ සලායතන පිළිබඳව පැතිරලා දැනුමක් ලබලා දෙනවා. ඒව වළක්වන්න යන්නත් එපා. පශ්චාත්තාප වෙන්නත් එපා. පුළුවන් තරම් අර තමන්ගේ මූල කර්මස්ථානයේ ඇති කරගත්ත විශ්වාසය තමයි අපිට ඉදිරියට යන්න ආත්ම ශක්තිය වෙන්නේ. ඒ නිසා ආදුනිකයාගේ කෘත්‍යය පුදුමාකාර විප්ලවයක් නැහැරවුන් ලක්ෂයක් බාටපත් වෙනවා. ඒ නිසා මේ කායනපසනාව පිළිබඳ අද කරපු මේ දේශනාවත් සිළු දිනාට ඒ වගේ තමන්ගේ අලුත් පැත්තකට නව පැත්තකට යන්න හැරවුන් ලක්ෂයක් බාටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සිළු දිනාට තනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.